චෝල තණ්හා සංකය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති පුබ්බාරාමේ මිගාර මාතුපාසාදේ අත කෝ සක්කෝ දේවාන මින්දෝ යේන භගවා තේනුපසංඛමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං ඨිතෝ කෝ සක්ඛෝ දේවානමින්දෝ භගවන්තං ඒ තදවෝච චිත්තාවචානකෝ භන්තේ භික්ඛෝ සංඛෙත්තේන තණ්හා සංඛය විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමේ අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානන්ති ඉද දේවානමින්ද බික්ඛුනෝ සුතං හෝති සම්මේ ධම්මා නාලං අබිනිවේෂායාතේ එවං ච සං දේවානමින්ද බික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති සෝ සම්බන් ධම්මං අ비ජානාති සම්බන් ධම්මං අබිඤ්ඤාය සම්බන් ධම්මං පරිජානාති සම්බන් ධම්මං පරිඤ්ඤාය යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතාසු වේදනාසු අනිච්ඡානුපස්සේ විහෙරති විරාගානුපස්සේ විහෙරති නිරෝධානුපස්සේ විහෙරති පටිනිස්සග්ගානුපස්සේ විහෙරති සෝතාසු වේදනාසු අනිච්ඡානුපස්සේ විහරන්තෝ විරාගානුපස්සේ විහරන්තෝ නිරෝධානුපස්සේ විහරන්තෝ පටිනිස්සග්ගානුපස්සේ විහරන්තෝ නචකින්චි ලෝකේ උපාදීයති අනුපාදයන්න පරිතස්සති අපරිතස්සං පඤ්ඤත්ථඤ්ඤේව පරිනිබ්බායති කේනාජාතේ උසිතම් රක්මචරියම් කතං කරණීයං නාපරං ඉත්තස්සායාසේ පජානාති එත්තාවතා කෝ දේවාන මින්ද බික්ඛෝ සංකිට්ඨේන තණ්හා සංකය විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානන්ති අත කෝ සක්කෝ දේවානමින්දෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා තත්තේ වන්තර දහයේත් තේන කෝපන සමයේන ආයස්මා මහා මොග්ගල්ලානෝ බගවතෝ අවිදෝරේ නිසින්නෝ හෝති අතකෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස ඒකද හෝසි කින්නකෝ සෝයක්කෝ භගවතෝ භාසිතං අபிසමෙච්ච අනුමෝදේ උදාහුනෝ යන්නෝනාහං තං යක්ඛං ඥානේයං යදි වාසෝ යක්ඛෝ භගවතෝ භාසිතං අபிසමෙච්ච අනුමෝදී යදි වානෝති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ සේයතා විනාම බලවා පුරිසෝ සම්මිඤ්ඤිතං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මිඤ්ජේය ඒවමේවං කුබ්බාරාමේ මිගාර මාතුපාශාලේ අන්තරහිතෝ දේවේසු තාවතින්සේසෝ පාතුර හෝස්සි තේන කෝපන සමයේන සක්කෝ දේවානමින්දෝ ඒක පොණ්ඩරේකේ උය්‍යානේ දිබ්බේහි පංචහි තුරිය සතේහි සමප්පිතෝ සමංගේ භූතෝ පරිචාරේති අද්දසාකෝ සක්කෝ දේවානමින්දෝ ආයස්මන්තං මහා මොග්ගල්ලානම් දූරතෝව ආගච්ඡන්තං දිස්වාන ථානි දිබ්බානි පංචතුරිය සතානේ පටිප්පනාමෙත්වා යේනායස්මා මහා මොග්ගල්ලානෝ තේනුපසංඛමේ උපසංඛමෙත්වා ආයස්මන්තං මහා මොග්ගල්ලානම් ඒතදවෝච ඒහි කොහොමාරිස මොග්ගල්ලාන සාගතං මාරිස මොග්ගල්ලාන චිරස්සං කොහොමාරිස මොග්ගල්ලාන ඉමං පරියාය මකාසේ යදිදං ඉදාගමනාය නිසේද මාරිස මොග්ගල්ලාන ඉදමාසනම් පඤ්ඤත්සන්තේ නිසේදකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ පඤ්ඤස්සේ ආසනේ සක්කෝපිකෝ දේවානමින්දෝ අඤ්ඤතරං මේචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කෝ සක්ඛං දේවානමින්දං ආයස්මන්තං මහා මොග්ගල්ලානෝ ඒතදවෝච යථාකතං පනතේ කෝසිය භගවා සංකෙත්තේන තණ්හා සංකහ විමුක්තිං අභාස්සේ සාධු මයන්තේ තිස්සා කතාය භාගිනෝ අස්සාම සවනායාති මයං කොමාරිස මොග්ගල්ලාන බහුකෙච්ඡා මයං බහුකරණීයා අපේව සකේන කරණීයේන අපි ච දේවානං ඒව තාවතින්සානං කරණීයේන අපි ච මාරි සමොග්ගල්ලාන සුසුතං ඒව හෝති දුග්ග හේතං සුමනසිකතං සූපධාරිතං යං නෝ කිප්පමේව අන්තරධායාති බෝතපොබ්බං මාරිස මොග්ගල්ලාන දේවාසුර සංගාමෝ සමෝපබ්බෝල් හෝවහෝසීත් තස්මින් කෝපනමාරි සමොග්ගල්ලාන සංගාමේ දේවා විජිනින්සු අසුරා පරාජිනින්සු සෝකෝ අහං මාරිස මොග්ගල්ලාන සංසංඝාමං අභිවිජිනිත්වා විජිත සංඝාමෝ තතෝ පටිනිවච්චිත්වා වේදයන් තණ්හාම පාසා ධම්මාපේසින් වේදයන්තස්ස කෝපනමාරිස මොග්ගල්ලාන පාසාදස්ස නියොහසකං ඒකමේ කස්මින් නියුහේ සත්ත සත්ත කෝටාගාර සතානි ඒකමේ කස්මින් කෝටාගාරේ සත්ත සත්ත අච්චාරායෝ ඒකමේ කිස්සා අච්චරාය සත්ත සත්ත පරිචාරිකායෝ ඉච්ඡේයාසිනෝ සංමාරි සමොග්ගල්ලාන වේදයන්තස්ස පාසාදස්ස රාමනේය කන්දට්ඨුන්ති අදිවාසේසිකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ තුන්හි භාවේන අතකෝ සක්කෝච දේවාන මින්දෝ වෙස්සවනෝච මහරජා ආයස්මන්තං මහා මොග්ගල්ලානම් පුරක්ඛත්වායේන වේජයන්තෝ පාසාදෝ තේනුප සංඛමින්සෝ අද්ද සංසෝ කෝ සක්කස්ස දේවාන මින්දස්ස පරිචාරිකායෝ ආයස්මන්තං මහා මොග්ගල්ලානම් දූරතෝව ආගච්ඡන්තං දිස්වාන ඔත්තප්පමානා හිරියමානා සකසකං ඕවරකං පවිසින්සෝ සේයථාපි නාම සුනිසා සසුරන් දිස්වා ඔත්තපති හිරියතේ ඒවමේවං සක්කස්ස දේවානමින්දස්ස පරිචාරිකායෝ ආයස්මන්තං මහා මොග්ගල්ලානං දිස්වාන ඔත්තප්පමානා හිරියමානා සකසකං ඕවරකං පවිසින්සු අතකෝ සක්කෝච දේවානමින්දෝ වෙස්ස වනෝච මහරජා ආයස්මන්තං මහා මොග්ගල්ලානම් වේදයන්තේ පාසාදේ අනුචංකමාපෙන්තේ අනුවිචාරාපෙන්තේ ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වේදයන්තස්ස පාසාදස්ස රාමනේයකම් ඉදම්පි මාරිස මොග්ගල්ලාන පස්ස වේදයන්තස්ස පාසාදස්ස රාමනේයකන්තේ ශෝභති වතිදං ආයස්මතෝ කෝසියස්ස යථා සම්කුබ්බේ කත පුඤ්ඤස්ස මනුස්සාතේ කිංචිදේව රාමනේය කන්දට්ඨා එව මහංසෝ ශෝභති වත භෝ දේවානං තාවතින්සානන්ති අයිදං ආයස්මතෝ කෝසියස්ස සෝභති යථා සංකුබ්බේ කත පුඤ්ඤස්සාතේ අතකෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස ඒකද හෝසි අතිබාල්හං කෝ අයං යක්ඛෝ පමත්තෝ විහෙරති යන්නෝනාහං ඉමං යක්ඛං සංවේජ්ජයන්තේ අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝත් තතහ රූපං ඉද්ධාභි සංඛාරං අபிසංඛාසී යතහා වේදයන්තම් පාසාදම් පාදං ගොට්ඨකේන සංකම්පේසේ සම්පකම්පේසේ සම්පවේදේසේ අතකෝ සක්කෝච දේවාන මින්දෝ වෙස්සවනෝච මහරජා දේවාච තාවතින්සා අච්චරියම්බත චිත්තා අහේසුම් අච්චරියං වත බොහෝ අබ්බතං වත බොහෝ සමනස්ස මහේද්දේකතා මහානුභාවතා යත්‍රේ නාම දිබ්බං භවනං පාදං ගොට්ඨහ කේන සංකම්පෙස්සති සම්පකම්පෙස්සති සම්පවේදෙස්සති තී අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ සක්ඛන් දේවානමින්දං සංවිග්ගං ලෝමහට්ඨජාසං විදිත්වා සක්කන් දේවාන මින්දං ඒ සදවෝච යථාකතං කනතේ කෝසිය භගවාන් සංකෙත්තේන සංහා සංඛය විමුක්තිං අභාසී සාදු මයම්පේ තිස්සා කතාය භාගිනෝ අස්සාම සවනායාති ඉදාහං මාරි සමොග්ගල්ලාන යේන භගවා තේන උපසංකමින් උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසින් ඒකමන්තං චිතෝකෝ අහං මාරිසමොග්ගල්ලාන භගවන්තං ඒතදවෝචං චිත්තාවතානුකෝ භන්තේ භික්ඛෝ සංඛේතේන සංහා සංකහ නිමුත්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමේ අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේව මනුස්සානන්ති එවං උත්තේ මාරිස මොග්ගල්ලාන භගවා මං ඒතදවෝච ඉද දේවානමින්ද බික්ඛුනෝ සුතං හෝති සම්බේ ධම්මා නාලං අබිනිවේසායාති එවං චේතං දේවාන මින්ද බික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති සෝ සම්බන් ධම්මං අபிජානාති සම්බන් ධම්මං අබිඤ්ඤාය සම්බන් ධම්මං පරිජානාති සම්බන් ධම්මං පරිඤ්ඤාය යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛ මසුඛං වා සෝතාසෝ වේදනාසෝ අනිච්ඡානුපස්සේ විහෙරතේ විරාගානුපස්සේ විහෙරතේ නිරෝධානුපස්සේ විහෙරතේ පටිනිස්සග්ගානුපස්සේ විහෙරතේ සෝතාසෝ වේදනාසෝ අනිච්ඡානුපස්සේ විහෙරන්තෝ විරාගානුපස්සේ විහෙරන්තෝ නිරෝධානුපස්සේ විහෙරන්තෝ පටිනිස්සග්ගානුපස්සේ විහෙරන්තෝ නැච කිංචි ලෝකේ උපාදීයති අනුපාදයන් න පරිතස්සතේ අපරිතස්සං පච්ඡත්සඤ්ඤේව පරිනිබ්බායති කේනා ජාති වසිතම් රක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති එත්තාවතා කෝ දේවානමින්ද බික්ඛෝ සංඛෙත්තේන සංහා සංකහ විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසానෝ සෙට්ඨෝ දේව මනුස්සානන්ති එවං කෝමේ මාරි සමොග්ගල්ලාන භගවා සංකේතේන සංහා සංකහ විමුක්තිං අභාසේති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ සක්කස්ස දේවානමින්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා සේයථාපි නාම බලවා කුරිසෝ සම්මිඤ්ඤතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ඤෙය්‍ය එවමෙව දේවේසෝ තාවතින්සේසෝ අන්තරහිතෝ පුබ්බාරාමේ මිගාරමාසු පාසාදේ පාතුර හෝස්සී අතකෝ සක්කස්ස දේවාන නින්දස්ස පරිචාරිකායෝ අචිරපක්ඛන්තේ ආයස්මන්තේ මහා මොග්ගල්ලානේ සක්කන් දේවාන නින්දං ඒතදවෝ චුන් ඒසෝ නුකෝ තේ මාරිසසෝ භගවා සත්තාති නකෝ මේ මාරිසාසෝ භගවා සත්තා සබ්‍රක්මචාරී මේ ඒසෝ ආයස්මා මහා මොග්ගල්ලානෝති ලාභාතේ මාරිස යස්සතේ සම්බ්‍රක්මචාරේ එවම් මහේ දෙකෝ මහානුභාවෝ අහෝ නෝනතේ සෝ භගවා සත්තාති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ යේන භගවා තේනුපසංකමේ උපසංකමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවන්තං ඒ සදවෝච අභිජානාසිනෝ භන්තේ භගවා අහෝ ඥාසඤ්ඤතරස්ස මහේසක්ඛස්ස යක්ඛස්ස සංකේතේන සංහා සංකහ විමුක්තිං භාසිතා අවිජානා මහං මොග්ගල්ලාන ඉද සක්කෝ දේවානමින්දෝ යේනහන්තේනුපසංකමේ උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං ඨිතෝ කෝ මොග්ගල්ලාන සක්කෝ දේවානමින්දෝ මං ඒතදවෝච කිත්තාවතානුකෝ බන්තේ භික්ඛෝ සංකෙත්තේන තණ්හා සංඛය විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමේ අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝසානෝ සෙට්ඨෝ දේවමනුස්සානන්තේ ඒවන් උත්තේ අහං මොග්ගල්ලාන සක්ඛන් දේවානමින්දං ඒතදවෝචන් ඉද දේවානමින්ද බික්ඛුනෝ සුතං හෝතේ සබ්බේ ධම්මානාලං අබිනිවේසායාති එවං චේතං දේවානමින්ද බික්ඛුනෝ සුතං හෝති සබ්බේ ධම්මානාලං අබිනිවේසායාති සෝ සම්බන් ධම්මං අභිඥානාති සම්බන් ධම්මං අභිඥාය සම්බන් ධම්මං පරිජානාති සම්බන් ධම්මං පරිඥාය යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතාසෝ වේදනාසෝ අනිච්ඡානුපස්සේ විහෙරති විරාගානුපස්සේ විහෙරති නිරෝධානුපස්සේ විහෙරති පටිනිස්සග්ගානුපස්සේ විහෙරති සෝතාසු වේදනාසෝ අනිච්ඡානුපස්සේ විහරන්තෝ විරාගානුපස්සේ විහරන්තෝ නිරෝධානුපස්සේ විහරන්තෝ පටිනිස්සග්ගානුපස්සේ විහරන්තෝ නච කිංචි ලෝකේ උපාදීයති අනුපාදීයන්න පරිතස්සති අපරිතස්සම් පච්චත්තඤ්ඤේව පරිනිබ්බායති කීනාජාති වසිතම් රක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති එත්තාවතා කෝ දේවානමින්ද බික්ඛු සංකෙත්තේන සංහා සංකහ විමුක්තෝ හෝති අච්ඡන්ත නිට්ඨෝ අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරේ අච්ඡන්ත පරියෝසానෝ සෙට්ඨෝ දේව මනුස්සානන්ති එවං කෝ අහං මොග්ගල්ලාන අ비ජානාමේ සක්කස්ස දේවානමින්දස්ස සංකෙත්තේන තණ්හා සංකය විමුක්තිං වාසිතාති ඉදම බෝච භගවා අත්තමනෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවතෝ භාසිතං අබිනන්දේතේ චක්ඛෝල තණ්හා සංකය සුත්තං සත්තමං